බුද්ධික මහත්මයා තව මේ ප්‍රශ්න අහලා තියෙනවද මේ වෙලාවේ? එහෙමයි හඳුනේ. මේ ප්‍රශ්න ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ. අවසරයි ස්වාමීන් වහන්සේ පංච විමුක්තායතන සූත්‍රයට අනුව ධර්ම සමර්ෂණය යනු දහම් කරුණු කල්පනා කර එමගින් සමාධියක් ලබා එය පාදක කරගෙන මඟඵල ලබා ගැනීම. යන්නේ බඳ නේද? එතකොට විමුක්තායතන සූත්‍රයේ කෙලස් ප්‍රහාණය කරන්න නිවන් අවබෝධ කරන්න ක්‍රම පහක් දක්වනවා. එතකොට එහි දක්වන ධර්ම සම්මර්ෂණය යනු දහම් කරුණු කල්පනා කර එමගින් සමාධියක් ලබන. ධර්ම සම්මර්ෂණය කියලා කියන්නේ ඒ විදිහට ධර්මය මෙනෙහි කිරීම. මෙනෙහි කරනවා කියලා කියන්නේ සිහියෙන් මොනින් ඒ ධහම දකින්න උත්සාහ කරන. ඒ මූලික වශයෙන් අපි චින්තාමය වශයෙන් ඒ ධර්මයේ පිළිබඳව සිතනවා. ඊට පස්සේ භාවනාමය වශයෙන් එය ප්‍රගුණ කරනවා. ඒතකොට චින්තාමය වශයෙන් කොහොමද මේ ධර්මයන් සංවර්ෂණය කරන්නේ? ඊට පස්සේ ඒකත් එක්කලා භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් කොහොමද ඒවා ප්‍රගුණ කරන්නේ? ඉතින් එතනට ප්‍රවේශ වෙන ක්‍රමයක් තමයි මේ ධර්ම සම්මර්ෂණයයි කියලා කියන්නේ. එතකොට ඔය කියන කාරණේ තමයි ඒකෙන් දක්වන්නේ. කියන්නේ දහම් කරුණු ගැන කල්පනා කරන්නට ඕන. කල්පනා කරපු පමණින් සමාධියක් ඇති වෙන්නේ. එතනට අදාළ සතිය සහ ඒකාග්‍රතාවය ප්‍රගුණ කරන්න. එතකොට ඒක භාවනාමය ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒ තුලින් සමාධිය ගොඩනැගෙනවා. ඊට පස්සේ සමාධිය පාදක කොටගෙන ප්‍රඥාව අවදි වෙනවා. එතකොට ඒවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා ක්‍රියාත්මක වෙනවා. අර ධර්ම සම්මර්ෂණය ආදනම් කොටගෙන. ඒ නිසා ධර්ම සම්මර්ෂණය නිර්වාණ අවබෝධය සඳහා මගක් හැටියට එක ක්‍රමයක් හැටියට එහි පැහැදිලි කරන්නේ.